අද මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන්නට අප සිදු කළ ආරාධනය පිළිගෙන වැඩම කරන්නට යෙදුනා පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අප ප්‍රථම කොට සාදු නාදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු සදහතුනි ලොව දානයන් අතර අග්‍රතම දානය වන ධර්ම දාණය මුළු ලොවටම sannivedanaya කරන්නට අද දවසේදී තම සදැහැති පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ පුපුදු මාවත බොරලැස්කම උපදින්චි ජානක බණ්ඩාර මහතා සහ සමන්මලී බණ්ඩාර මහත්මිය ඇතුළු පවුලේ සදැහැති ඥාතිහිත මිත්‍රාදීන් ඇතුළු ඒ පින්වත් පිරිස සමන්ත චක්කවාලේසු අත්‍රාගත චන්තු දේවතා සද්ධම්මං ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස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 තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන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 පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි සද්ධර්ම දාණය මේ ලෝක ධාතුවේ ඇති හැම දානයකටම වඩා මහත්ඵලයි මහානිසංසදායකයි. මේ සදහවත් පිරිස මේ සිදු කරගන්න සූදානම් වෙන්නේ මේ මහානීය පින්කම. තමන් විතරක් ධර්ම ශ්‍රවණය කරනව නෙමෙයි ලංකාවාසී ලෝකවාසී ධර්මයට කැමති සියලුම දෙනාට අනුග්‍රහයක් හැටියට බෞද්ධයා රූපවාහිනී මාධ්‍යයෙන් මේ ධර්ම දේශනාව ඒ සියලු දෙනා වෙනුවෙන්ම විකාශනය කරනවා. ඒයි සද්ධර්ම දාණය ඔබ කරගන්න. ඒ අය ශ්‍රවණය කරලා කුසල්ලත්පත් කරගන්නවා. ඔබත් මැදිරිය තුර ධර්ම ශ්‍රවණය කරලා කුසල්ලත්පත් කරගන්නවා. එහෙනම් ධර්ම දානානි සංසයත් ධර්ම ශ්‍රවණානි සංසයත් කියන මේ මහා පුණ්‍ය සම්පත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධය ලබා ගැනීම සඳහාම අපිට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු පිළිතින අද ධර්මදේශනාවේ මාතෘකාව මේ ප්‍රාර්ථනාව පිළිබඳව තමයි මේ දේශනා පෙළ කෙරෙන්නේ. පින්කමක් කරලා අපි ප්‍රාර්ථනා කළ යුතුමද යන්න ත්‍රිපිටකයට අනුකූලව තමයි මේ ධර්ම කාරණා පෙළ සාකච්ඡා වෙන්නේ. ඒ ප්‍රාර්ථනාවට අනුව කෙරෙන ධර්ම දේශනා මාලාවේ 6 වෙනි ධර්ම දේශනාවයි මේ පින්නතුන් දායකත්වයේ දරන්නේ. අපි පළවෙනි දේශනාවේ මුල් දේශනාවෙන් සාකච්ඡා කළා මේ දේශනාවට පෙර තිබිච්ච පස්වෙනි දේශනාවේදී මේ දානීය පිළිබඳව කරුණු කීපයක්. අපේ භාග්‍යතුන් වහන්සේ දසදාන වස්තුවක්ම දේශනා කොට වදාලා මේ නිවනට යන්නේ. ඒතර අපිට ප්‍රඥාව ලැබෙන හැටි භාවනා කිරීමෙන් විතරද ප්‍රඥාව ලැබෙන්නේ. සමහර වෙලාවට ඇහෙන්න ලැබෙනවා ප්‍රඥාව දියුණු වෙන්නේ භාවනාව තුලින් කියලා. නමුත් භාවනාවෙන් විතරමද ප්‍රඥාව දියුණු වෙන්නේ කියන කාරණාවට අපි උත්තරයක් මීට කලින් දේශනාවෙත් සාකච්ඡා කළා මේ දේශනාව ආරම්භයක් ඇටියට අපි ඒක සිහිපත් කරගෙන ඉදිරියට යමු. සුවඳ පූජාව ගසදාන වස්තුවේ තියෙනනේ සුවඳ පූජාව, මාලා පූජාව, ආලේපන පූජාව මේ වගේ දේවල් හරි වටිනවා. එතකොට මේ සුවඳ පූජාව කොයිතරම් ආනිසංස සහිතද? සුවඳ පූජා කිරීමෙන් මොනවද ලැබෙන්නේ? සුවඳ පූජා කිරීමෙන් ආනිසංස 10ක් ලැබෙනවා. ආනිසංස 10න් 7ක්ම ප්‍රඥා වර්ග හතක් ලැබෙනවා. සුවඳ පූජා කරාම. හැබැයි හරියටම සුවඳ පූජාවක් කරන්න ඕනේ. අපි සාකච්ඡා කළා දාන දාස කවුද? දාන සහායක කවුද? දානපති කවුද කියලා. සුවඳ පූජාවෙන් ලැබෙන ප්‍රඥාවල් නැවත සිහිපත් කළොත් ශීඝ්‍ර ප්‍රඥා, තීක්ෂණ ප්‍රඥා, භූරි ප්‍රඥා හාසු ප්‍රඥා, ගාම්භීර ප්‍රඥා, විපුල ප්‍රඥා, ජවන ප්‍රඥා කියන ප්‍රඥා හත සුවඳ පූජාව නිසා ලැබෙනවා. මේ ප්‍රඥාවන් සියල්ලම නිවනට යොමු වෙච්චද එහෙම නැත්නම් සසරට යොමු වෙච්චද කියලා කල්පනා කරලා බැලුවොත් මේ සියලුම ප්‍රඥාවල් නිවන උදෙසාම යොමු වෙච්චා. හැබැයි මම මතක් කළා දාන දාස නොවි පූජාව කරන්න ඕනේ කියලා. අපි බුදුරජාණන් වහන්සේට තමයි මේ සුවඳ පූජාවල් කරන්නේ. මොනවද බුදුරජාණන් වහන්සේ ළඟ අපි කරලා තියෙන සුවඳ පූජාව? සමහරලාට අර සුවඳ කූරක් අපි භාග්‍යතුන් වහන්සේට පූජා කළා. එතකොට ඒක ඕනනම් වැඩිමුණුත් රුපියල් 100ක් රුපියල් 100ක් විතර වෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න සූදානම් වෙච්ච මම මගේ ඇඟට ඉහගත්ත සුවඳ ඒක කොහොමද කියලා කල්පනා කරලා බැලුවොත් ඒක සමහරට පිටරටකින් ගෙනාපු ලක්ෂ 5ක් 10000ක් 15000ක් වටින සුවඳ පූජාවක් සුවඳ වර්ගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටත් වඩා වටින සුවඳ එකක් වෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ ගාව පූජා කරලා තියෙන අර සුවඳ කුඹුරේ එතකොට ඒ සුවඳයි මේ සුවඳයි සංසන්දනය කරලා බලහම මගේ සුවඳ පූජාව දාන දාස මම ඊටාම ඉහළ සුවඳක් පාවිච්චි කරනවා බුදුරජාණන් වහන්සේට අර සුවඳ කූරක් පූජා කරලා තියෙනවා. එහෙම පූජාවකින් මේ කියන ප්‍රඥාව හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක දාන දාසනේ. එහෙනම් ඊටාම ඉහළ පූජාවක් කෙරෙන්න ඕනේ. ආන් ඒ හින්දා පින්නතුනේ අපි සාමාන්‍යයෙන් තවත් පුරුදු වෙලා ඉන්නේ. අපි ලෝකේ හැම පැත්තෙම කතා කරන්නේ අපි දැන් දියුණු වෙලා කියලා. මේක ලෝකේ දියුණුවේ උච්චතම අවධියට ආපු කාලේ කියලා. ලෝකේ දියුණුයි කියලා තමයි අපේ කල්පනාව. මේක ලෝකේ දියුණු කාලේ නෙමෙයි. ලෝකේ දියුණු වෙලා තිබුණේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ. එදා තිබිච්ච දියුණුවත් එක්ක කල්පනා කරලා බැලුවොත් අපි අපි තාම බොහොම පුංචි ලදරු අතීතයයි දියුණුව දැන් අනාගතයට යනකොට එදා තිබිච්ච දියුණුව කවදාවත් ලං වෙන්නේ ලං වෙන්නේ නැහැ. එන්නේ එන්නේ පිරිහීමක් මිසක් අපිට පේන්නේ දියුණුව වෙනවා කියලා. නමුත් අතීතයට ළඟා වෙන්න පුළුවන්කමක් නැහැ. නමුත් අපි හිතනවානේ දැන් දියුණුවයි කියලා. ඊට වඩා පහසුයි කියලා. ඒකට අපි මේ ලෞකිකත්වයේ විතර නෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ධර්මයේ පිළිබඳව කල්පනා කරලා බැලුවොත් අපි තාමත් මේ පාරම්පරිකව කරපු දේවල්ම කෙරුවා මිස මේ ධර්මයේ තුනට බැහැලා ධර්ම කාරණා අවබෝධ කරලා තේරුම් අරගෙන ප්‍රඥාවෙන් යෙදිලා යොමු වෙලා තාම යෙදිච්ච බවක් අපේ පේන්නේ පේන්නේ නැහැ. ඒ නිසයි තව අපි මෙතන ඉන්නේ. සුවඳ පූජාව කියපු ගමන් අර ඉරටුවක් වටේට යම් ද්‍රව්‍යයක් අලවලා ඒකට මොනවා හරි සුවඳ ද්‍රව්‍යයක් කවලා ඒක තමයි ගෙනහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙන්නේ. තාම ප්‍රඥාව මෙහෙව්වේ නැහැ මීට වඩා සුවඳ වර්ග ලෝකේ තියෙනව නේද කියලා. නමුත් ඔය සමහර රටවල් වලට සිංගප්පූරුව වගේ රටවල් වලට ගිහිල්ලා යනකොට අපි අරන් එන සුවඳ විලවුන් එකක් රුපියල් 30 40000ක් වෙන ඉවුවක් තියෙනවා. ලක්ෂ ගණන් වෙන ඉවුවක් තියෙනවා. එක එක්කෙනාගේ වත්පෝසත්කමේ හැටියට එහෙම සුවඳ පාවිච්චි කරනවා. තාම අපේ ප්‍රඥාව මෙහෙ උන්නේ නැහනේ. එහෙනම් මෙහෙම සුවඳක් බුදුරජාණන් වහන්සේට පූජා කෙරුවොත් ඒක කොහොම වෙයිද කියලා. මේ මේ දුමානෙට වඩා ඒක කොච්චර අපූර්ව වෙයිද කියලා. ආන් ඒ හින්දා මේ මේ ශාසනය ඉස්සරහට ගමනක් යන්න හොඳ ප්‍රඥාවක් හොඳ ප්‍රඥාවක් මෙහෙවන්න ඕනේ. නැත්තම් තාම අපි බොහොම බොහොම පල්ලෑ. පාරම්පරිකව පුරුදු වෙච්ච දේ ගාවමයි අපි ඉන්නේ. ඒ නිසා දානපතින් වෙන්න නම් හරියි හරි අමාරු වුණා අපිට. ඒ නිසා පින්නතුනි අපි නිරන්තරයෙන් කල්පනා කරන්න ඕනේ මේ බුදු දහම කියලා කියන්නේ අපේ හිතවල තියෙන දෙයට නම් නෙමෙයි කියලා. බුදු දහම කියලා කියන්නේ අපිට වැටහෙන දෙයට අපිට වැටහෙන දෙයට නෙමෙයි. එහෙනම් බුද්ධ ධර්ම තියෙන්නේ අපේ හිතවල අපේ හිතවල නෙමෙයි. එහෙනම් කොහෙද බුද්ධ ධර්ම තියෙන්නේ? බුද්ධ ධර්ම තියෙන්නේ ත්‍රිපිටකේ සහ අට කතාවේ. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ වචනේ. අපි මේ බුද්ධ ආගම කියලා හිතාගෙන ඉන්නේ අපිට හිතෙන දේවල්. අපේ හිතවල තියෙන දේවල්. ඒක බුද්ධ ආගම නෙමෙයි. අපි හොයන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ මොනවද දේශනා කරලා තියෙන්නේ කියලා. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවට අනුවම ඒක හොඳට හොයලා බලලා එහෙම පින් කරන්න ඕනේ. අපිට හිතෙන විදිහට පින් කරලා මේ සංසාරයෙන් අපිට එතර යන්න වෙන්නේ නෑ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට පින් කෙරුවොත් විතරයි මේ සසරින් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ කාරණාව හින්දා පින්නතුනි මේ සියලුම කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අපේ නිවන වෙනුවෙන්මයි කියන එක අපි හොඳට අවධාරණය කරගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපේ නිවන වෙනුවෙන් නම් අපි නිරන්තරයෙන් කීකරු වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට. අපිට මේ වැටහිච්ච දේවල් වලටවත් අපි වගේම තවත් කෙනෙක් අපිට කියපු දෙයටත් නෙමෙයි ගරු කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නය තුල තියෙන දේ යම් කෙනෙක් කියලා දෙනවා නම් ඒකට ගරු කරන්න ඕනේ. එහෙම නැත්නම් ත්‍රිපිටකයෙන් සහ අට කතාවෙන් අපි ධර්මය හොයන්න ඕනේ. එහෙම නැත්නම් මේ ධර්මයේ දැනගත්තා ධර්මයේ ඇහුවා ධර්මයේ කියෙව්වා කියලා අපි මේ අපිට ඕන මත මතාන්තරයක විතරයි පිහිටලා ඉඳලා තියෙන්නේ. හැබැයි ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. ආන් ඒ නිසා හරියටම ශ්‍රද්ධාවක් තිබුණොත් වැඩිකල් නොගොස් රහත් වෙනවා කියලා දේශනා කළා බුදුරජාණන් වහන්සේ. හරියටම ශ්‍රද්ධාව තිබුණොත් මොන සූත්‍රෙන්ද එහෙම දේශනා කිව්වේ? කීටාගිරි සූත්‍රයේ. හරියටම ශ්‍රද්ධාව තිබුණොත් වැඩිකල් නොගොස් රහත් වෙනවා. කාරණා හතරක් පද හතරක් හරියටම වැටහුණොත් තමයි රහත් වෙනවා කියලා දේශනා කිව්වේ. මහ ගොඩක්ද? පද හතරයි. හරියටම වැටහුනොත් රහත් වෙනවා. මොකද්ද මේ පද හතර? භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි ඔය පද හතර හරියටම අවබෝධ වෙනවා පින්නතින අදත් රහත් වෙනවා භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු එහෙනම් මට වැටහෙන දේ නෙමෙයි. උන්වහන්සේට ගයාවේ බෝධි මූලයේදී යමක් වැටහුණා නම් ඒකටයි ධර්ම රත්නය කියලා කියන්නේ. මට හිතෙන දෙයට නෙමෙයි භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක මම උන්වහන්සේගේ යටතේ ඉන්න කෙනා උන්වහන්සේගේ දේශනාවෙන් හික්මෙන කෙනා මම නෙමෙයි දන්නේ උන්වහන්සේයි දන්නේ භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදන්නේ භාග්‍යතුන් වහන්සේ යමක් මට දේශනා කළා නම් මගේ ජීවිතේ ඊට අනුවයි ඊට අනුවයි ගොඩනගන්න ඕනේ. නුවණැත්තෙකුට මේක හරියටම වැටහුණොත් ඔහු රහත් වෙනවා කියලා දේශනා කළේ ඒකයි. ආන් ඒ නිසා වෙනදෙන හුඟක් අපි මේ දේශනාව ක්‍රියාත්මක කරනවට වඩා අද ලෑස්ති වෙන්නේ පරීක්ෂණ කරන්න. බුද්ධ දේශනාව ක්‍රියාත්මක කරනවා නෙමෙයි අපි. බුද්ධ දේශනාව පරීක්ෂා කරනවා. අපිට පරීක්ෂා කරන දෙයක් තියෙනවද ওই දේශනාව ඇතුලේ? අපිට වැටහුන්නේ නැහනේ. අපිට වැටහුණා නම් කලින් අපිට වැටහෙන්න තිබුණා. නෑ මේක වැටහෙන්නේ බුදු කෙනෙකුට විතරයි. අපට පරීක්ෂා කරන්න දෙයක් නෑ. ආර්ය පරිශ්‍රණයේ උන්වහන්සේ කරලයි තියෙන්නේ. අපිට පරීක්ෂා කරන දෙයක් ඉතුරු කරලා නෑ පාර හදලා සේරම ඉවර කරලා තියෙන්නේ. අපිට තියෙන්නේ කැමති තරම් වේගින් පාර යන එකයි. අපි ඒ පාරේ යනවට වඩා අපි මේ හාර හාර බලන මොනවද තියෙන්නේ කියලා පරීක්ෂා කරන්න ලෑස්ති. ඉතින් අපිට වැටෙන්නේ නෑ ඒ හින්දාම අපේ නිවන පරක්කු වෙලා තියෙන්නේ. අන් ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවෙන් අදහන්න විතරයි තියෙන්නේ. අය ඒක හරිද කියලා හිතන්න දෙයක් නෑ. සමහර කෙනෙක් සමහර වෙලාවක කියනව ඇහෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළාලු දේශනා කළාලු කියනව ඇහෙන නිසානේ මම දේශනා කෙරුවා ඒක ඔබේ ප්‍රඥාවට ගෝචර නැත්තම් පිළිගන්න එපා කියලා කොහෙද හිම දේශනා කරලා තියෙනවා කියලා කියන්නේ කාලකාරාම සූත්‍රයේ ඒ කාලාමයන්ට කිව්වනේ අහවල් ප්‍රඥාවන්තයා කිව්වත් පිළිගන්න එපා අහවල් නායක හාමුදුරුව අහවල් පණ්ඩිත හාමුදුරුව අහවල් මහතෙරුන් වහන්සේ කිව්ව වුණත් පිළිගන්න එපා. මගේ પરම්පරාවෙන් ආව වුණත් පිළිගන්න එපා. එන පිළිගන්න කීවේ මේ වාගේ ආකාර ගොඩාක් කීපයක් මේ කාලාම සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. හැබැයි කාලාම සූත්‍රයේ කිසිම තැනක සඳහන් කරලා නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළත් අපිට වැටහෙන්නේ නැත්නම් පිළිගන්න එපා කියලා. මොකද අපට වැටහෙන්නෙම නැහැනේ. භාග්‍යතුන් වහන්සේට විතරයි වැටහෙන්නේ. ඒකත් පිළිගන්න එපා නම් අපේ හිතවල ධර්මයේ උපදින්නේ අපේ හිතවල ධර්මයේ උපදින්නේ නැහැ. සැරියොත් මහරහතන් වහන්සේටවත් ධර්මයේ උපද්දවන්නත් උපද්දවන්නත් බෑ. ධර්මයේ උපද්දවන්න පුළුවන් අය මේ ලෝකේ පහළ වෙන්නේ දෙන්නයි. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ දේශනා කළත් පිළිගන්න එපා නම් මොකද්ද ක්‍රියාත්මක කරන්න කියලා ඊළඟට ප්‍රශ්නයක් ප්‍රශ්නයක් එනවා. එහෙම දේශනා කරලා නෑ බුදුරජාණන් වහන්සේ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව කොච්චරද කියලා අපිට දකින්නත් බෑ. සරියුත් මහරහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව අනුමාන ඥානයකින් විතරයි දකින්න පුළුවන්. උන්වහන්සේටවත් භාග්‍යතුන් වහන්සේගේ ඥාන ශක්තිය ਸਰවඥතා ඥාණයෙන් නම් දකින්න බෑ. යන්තම් අනුමාන කරනවා අනුමාන කරනවා විතරයි. අපි නිවන් දකින්නේ කොහොමද කියන එක වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. අපේ නිවනට ඕන ප්‍රමාණය තමයි භාග්‍යතුන් වහන්සේ ඔය අපිට කෙටි කරලා දීලා තියෙන්නේ. මේ භාග්‍යතුන් වහන්සේගේ මුළු අවබෝධයමද අපිට දීලා තියෙන්නේ. නැහැ දේශනා කළානේ. ඇට්ටේරිය වනාන්තරයකදී මේ එක කොළ මිටක් අරගෙන මානෙනි මගේ අතේ තියෙන කොළද වැඩි මේ ගස්වලයි බිමයි තියෙන කොළද වැඩි ස්වාමී අතේ තියෙන බොහොම ස්වල්පයි මහණෙනි මගේ අවබෝධ ඥානයේ මේ බිම තියෙන කොළත් ගස්වල තියෙන කොළත් තරම් මහා විශාලයි නමුත් ඔබලාට දේශනා කරලා තියෙන්නේ මේ මිටේ තියෙන ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයයි නමුත් ඒක ඔබ සියලු දෙනාගේම නිවනට නිවනට ප්‍රමාණවත් ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ਸਰුවඥතා ඥානය ගැන නම් මේ ලෝකේ කිසි කෙනෙකුට පසේ බුදුරජාණන් වහන්සේටවත් ඒක හිතා ගන්න බෑ. නමුත් අපිට අවශ්‍ය ප්‍රමාණය දේශනා කළා. සියලු දෙනාටම වඩා ඉහළින් බුද්ධ රත්නේ වැඩ ඉන්නවා. ඊළඟට ධර්ම රත්නේ වැඩ ඉන්නවා. ඊට පල්ලෙහින් තමයි සංඝ රත්නේ වැඩ ඉන්නේ. රාහතන් වහන්සේලාත් බණ ඇහුවා. රාහතන් වහන්සේලාත් මේ ධර්මයට පුදුම ගරු කිරීමක් ගරු කිරීමක් කළා. ආන් ඒ හින්දා බිම වාඩි වුණා. රාහතන් වහන්සේත් හිටියේ බිම. එතකොට ධර්ම රත්නේ ඊට වඩා බොහොම ඉහළින් ක්‍රියාත්මකයි. නමුත් ඒ වුණාට අපි ගාව දුර්මතයක් තියෙනවා. මොකද අපි ගාව තියෙන දුර්මතේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුරුතන්හි තිබුවා කියලා. එහෙම දුර්මතයක් ලෝකේ. හැබැයි ඒක දුර්මතයක්. ත්‍රිපිටකයේ එහෙම එකක් නෑ. ගුරුවරයා ඉන්නකොට ශිෂ්‍යයා සරණ යන ලෝකයක් නෑනේ. එහෙනම් ධර්මයේ හෙව්වේ කවුද? ධර්මයේ හෙව්වේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ. ගයාවේ බෝධිමූලයේදී උන්වහන්සේ සම්මා සම්බුද්ධ වුණා. ලෞතර බුදුබව ලැබුවා. ආන්ගේ බුද්ධත්වයේ ලබන වෙලාවේ උන්වහන්සේට යමක් අවබෝධ වුණාද ඒකට තමයි ධර්ම රත්නය කියලා කියන්නේ. එතකොට ධර්ම රත්නය මේ ලෝකේ උපදින්නේ කවුරු හින්දාද? භාග්‍යතුන් වහන්සේ තමයි ධර්ම රත්නය හොයාගත්තේ. එහෙනම් ධර්මයේද උසස් හොයාගත්ත කෙනාද උසස්? හොයාගත්ත කෙනා උසස්. එහෙනම් ඒ උත්තමයන් වහන්සේ තමන් හොයාගත්ත ධර්මයේ තමන්ගේ ගුරුවරයා කරගන්නවාද? ත්‍රිපිටකයේ කිසිම තැනක භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගුරුතන්හි තිබුවා කියලා සඳහන් කරන්නේ නැහැ. ධර්මයේ ගරුතන්හි තිබුවා කියලා සඳහන් කරලා තියෙනවා. ආන්ගේ ගරුතන්හි තිබුවා කියන එක තමයි ඔය ගුරුතන්හි තිබුවා කියලා කියන්නේ ඒක දුර්මතයක්. ත්‍රිපිටකයේ එහෙම එකක් නැහැ. එහෙනම් ඉතින් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන්න ඕනේ මුලින්ම ධම්මං සරණං ගච්ඡාමි කියලා ඊට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්න ඕනේ ධර්මයේ ගුරුතන් හිතියලා නම්. මොකද භාග්‍යතුන් වහන්සේට වඩා ධර්මයේ උසස් නම් ඉස්සල්ලා සරණ යන්න ඕනේ ධර්මයේ. නමුත් එහෙම නෙමෙයි දේශනා කරන්නේ. ඉස්සල්ලා බුද්ධං සරණං ඊළඟට ධම්මං සරණං කියලා. ආන් ඒ හින්දා මේ බුදුරජාණන් වහන්සේගේ අසීමිත ඥාන ශක්තිය සරියුත් මහරහතන් වහන්සේටත් නැහැ. සරියුත් මහරහතන් වහන්සේගේ ඥානය 80 මහ ශ්‍රාවකයෙකුට දකින්නත් දකින්නත් බෑ. ඒ හින්දා මේ ශාසනය අපිට හරියට තේරෙන්නේ නැහැ. 80 මහ ශ්‍රාවකයෙකුට කොහොමවත් සරියුත් මහරහතන් වහන්සේගේ ඥානය දකින්නත් බෑ. මෙන්න මේ 80 මහ ශ්‍රාවකයන් අතරින් මිහිඳු මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ 80 මහ ශ්‍රාවකයන්ට වඩා පහළින්. සරියුත් මහරහතන් වහන්සේගේ ඥානය 80 මහ ශ්‍රාවකයෙකුට දකින්න බෑ. මිහිඳු මහරහතන් වහන්සේට 80 මහ ශ්‍රාවකගේ ඥානය දකින්න බෑ. නැ 80 මහ ශ්‍රාවකයන්ට පල්ලෙහින් මිහිඳු මහරහතන් වහන්සේ. නමුත් මිහිඳු මහරහතන් වහන්සේගේ ඥාන ශක්තියෙන් 100ට එකක්වත් අපිට දකින්න අපිට දකින්න බෑ. 100ට එකක්වත් දකින්න බෑ අපිට මිහිඳු මහරහතන් වහන්සේගේ ඥානය. ආන් ඒ තරම්ම ප්‍රඥාවේ වෙනසක් පින්නතිනේ මේ ශාසනයයි අපි අතර තියෙනවා. ඒ හින්දා අපිට වැටහෙන දේ කවදාවත් ධර්මයේ වෙන්නෙම වෙන්නෙම නෑ. ධර්මයේ කියන්නේ වාග්යතුන් හසිට වැටහිච්ච දෙයට විතරයි. ආන් ඒ හින්දා ඒ ධර්ම රත්නේ මොනවද සඳහන් කරලා තියෙන්නේ? ඊට අනුව තමයි අපේ පැවැත්ම හදාගන්න වෙන්නේ. අපිට ඕන හැටියට පැවැත්ම හදලා මේ සසරින් මිදෙන්න මිදෙන්න කවදාවත් බැරුව යනවා. යමෙකුට මේ ශාසනේ හරි වැරදි බලන්න හිතුනොත් කල්ප කාලාන්තරයකටවත් ඒක කරන්න ඒක කරන්න බෑ ඒක කරන්න පුළුවන් ලෞතර බුදු කෙනෙකුට විතරමයි. නමුත් තවත් බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයේ තවත් බුදු කෙනෙකුට හොයන්න හදන්න එකම වැරද්දක්වත් එකම වැරද්දක්වත් නෑ. ඒකයි ඒකේ තියෙන අසිරිය. සමාන ඥානවන්තයෝ දෙන්නෙකුට මෙය අවබෝධ කරපු දේ අන්න අහවල් ඇලපිල්ල වැරදි කියලා කියන්නේ අනික් භාග්‍යතුන් වහන්සේට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ එහෙම වරදක් එහෙම වරදක් නැහැ කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන විශිෂ්ටත්වය. ආන් ඒ නිසා ලෞතර බුදු කෙනෙක් හොයාගත්ත මේ මහා ධර්මයේ තව කෙනෙකුට නොතේරෙන හින්දා මිහිඳු මහරහතන් වහන්සේ කෙස් බානකොට තමයි සිව්පිලිසිඹියාපත් මහරහත් බවට පත් වුනේ. අමුතුවෙන් බණ භාවනා කරගෙන හිටියද? කෙස් කපනකොටමයි rahat වෙන්නේ. නිකම්ම නෙමෙයි සිව්පිලිසිම් ව්‍යාපාර. අර්ථ ධර්ම නිරුත්ති පටිබාන. මේ දේශනා මාලාවේ මුලදී අපි සිව්පිලිසිම් ව්‍යාපාර මොනවද කියලා සාකච්ඡා කෙරුවා. ඒ තරම් පුණ්‍යවන්තේ තරම් ඥාන ශක්තියක් ලැබිච්ච මිහිඳු මහ රහතන් වහන්සේ පැවිදි කෙරුවට පස්සේ අවුරුදු 3ක් බුද්ධ ධර්ම ඉගෙන ගත්තා. තව මොනවද අපි කතා කරන්න ඕනේ එතකොට? සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ නමක් තුන් අවුරුද්දක් මොග්ගලී බුද්ධතිස්ස මහරහතන් වහන්සේ යටදී බුද්ධඝම ඉගෙන ගත්තා කියලා කියම රහතන් වහන්සේ මහරහතන් වහන්සේ සිව්පිලි සිඹියාපත් කියන්නේ. අපිට වැටහෙන දේවල් බුද්ධඝම වෙයිද එතකොට? ආන් ඒකයි තාමත් අපේ නිවන මෙච්චර පරක්කු ආන්ගේ හින්දා මේ ධර්ම රත්නේ තරම්ම ඒ තරම්ම ගැඹීරයි පින්නතුනේ. ආන් ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ඉගෙනගත්ත බව අපේ පොත්පත්වල ඕන තරම් සඳහන් කරලා තියෙනවා. අටුවාවෙත් ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. මහා වංශයේ චූල වංශයේ ආදී ග්‍රන්ථවලත් මිහිඳු මහරහතන් වහන්සේ ඉගෙනගත්ත බව තහවුරු කරලා තියෙන තුන් අවුරුද්දක්. ඊළඟට පින්නතුනි මොනවා හිතලා කිව්වත් අපි ඒක බුදුදහම වෙන්නෙම බුදුදහම වෙන්නෙම නෑ. 80 මහා සව්වන් අතරින් හොඳටම වැටහෙන ඥානයක් තිබුණේ කාටද? ආනන්ද ස්වාමීන් වහන්සේට. 80 මහා ශ්‍රාවකයන්ගෙන් අග්‍ර ශ්‍රාවකයන්ගෙන් නෙමෙයි. උන්වහන්සේලා දෙන්න වෙනම වැඩ ඉන්නවා. ඊට පල්ලෙහින් ඉන්නේ 80 මහා ශ්‍රාවකයෝ. 80 මහා ශ්‍රාවකයන් අතරින් ධර්මය හොඳටම වැටහෙන ඥානයක් තිබුණේ ආනන්ද ස්වාමීන් වහන්සේට. සූත්‍රය හොඳටම වැටහෙන කියලා කිව්වේ. ආනන්ද ස්වාමීන් වහන්සේට අග්‍රස්ථාන පහක් තියෙනවා. අපි හිතේ උපස්ථායකයන් වහන්සේ විතරයි කියලානේ. නෑ අග්‍රස්ථාන පහක් තියෙනවා. මොනවද අග්‍රස්ථාන පහ? බහුසුතානං අග්ගෝ. සතිමන්තානං අග්ගෝ. ගතිමන්තානං අග්ගෝ. දිතිමන්තානං අග්ගෝ. උපට්ඨාකානං අග්ගෝ. මේ මේ කාරණා පහෙන් උන්වහන්සේ අග්‍රයි. එයින් මේ ගතිමන්තානං අග්ගෝ කියලා කියන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව විතරක්. අපි චුට්ටක් මේ වෙලාවේ විස්තර කරගමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහටම ධර්මය තමන්ගේ හිතේ උපද්දවන්න පුළුවන්කම තියෙනවා. ගතිමන්තානං අග්ගෝ කියන්නේ එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහටම තමන්ගේ හිත ඇතුලේ ධර්මය ඉපැද්දවීමේ හැකියාවක් තියෙනවා කාටද? ආනන්ද ස්වාමීන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ එක වචනයක් දේශනා කරාම අපි කියමුකෝ ආනන්ද බුද්ධ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා කියලා. මේ බුද්ධ කියන වචනය ආනන්ද ස්වාමීන් වහන්සේට වචන 60000කින් අවබෝධ වෙනවා. ආනන්ද බුද්ධ කියලා සඳහන් කරාම ඒ බුද්ධ කියන වචනය වචන 60000කින් අවබෝධ වෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් එක ධර්ම කාරණාවක් ආනන්ද අනිත්‍යයි කියලා දේශනා කළොත් අනිත්‍ය කියන්නේ මොකක්ද කියන කාරණාව වචන 60000කින් අවබෝධ වෙනවා එක වචනය මේ මහා ශ්‍රාවකයන් වහන්සේට. මොනතරම්නම් මොනතරම් ප්‍රඥාවක් තියෙන්නේ නැද්ද? ඒ නිසා තමයි ධර්ම භාණ්ඩාගාරික කියලා නම් කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ එක වචනයක් ඒ තරම් වැටහුණ උන්වහන්සේ ධර්ම සංගායනා වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඕනෙමයි මේ සංගායනාව කරන්න. මොකද උන්වහන්සේ ගාව තමයි ධර්මයේ ගබඩා වෙලා තියෙන්නේ. අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙනකොටම ඉල්ලීමක් කළා. ඉල්ලීම් ගණනාවක් කළා. ඉතින් එකක් තමයි ස්වාමීනි මම නැති තැන්වල කරන දේශනාවල් පස්සේ ඊටාම කෙටියෙන් මට දේශනා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ වචන දෙකෙන් තුනෙන් ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මුළු දේශනාවම අවබෝධ කරගන්නවා. මන් නැති තැන්වල කරන දේශනාව ඊටාම කෙටියෙන් පස්සේ පස්සේ මට කර කතා දේශනා කරන්න ඕනේ කියලා ඉල්ලීමක් කළා. ආනන්ද ස්වාමින් වහන්සේ මේ පළවෙනි ධර්ම සංගායනාවේදී මට වැටහුණා මෙහෙම කියලා කොතනවත් සඳහන් කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මෙහෙම සඳහන් කරාම මට වැටහුණා මෙහෙම. අපි විනතින් කිසිම සූත්‍රයක එහෙම දැකලා තියෙනවද? හැම සූත්‍රයක්ම පටන් ගන්න තියෙන්නේ කොහොමද? ඒවං මේ සුතං ඒකං සමයං භගවා කියලා. ඇයි එහෙම කියලා තියෙන්නේ? මා විසින් මෙසේ අසන ලද්ද. එහෙනම් මෙතන මගේ වචන නෑ. මේ භාග්‍යතුන් වහන්සේගේ වචනයයි. මොනතරම් බුදුරජාණන් වහන්සේට ගරු කරලාද මා විසින් මෙසේ අසන ලද ඒවං මේසුතං ඒකං සමයං භගවා මෙතන මගේ වචන නෑ එකක්වත් මේ භාග්‍යතුන් වහන්සේගේ වචන භාග්‍යතුන් වහන්සේගෙන් මම මෙහෙම අහලා දැනගත්තා නැතුව මට මෙහෙම වැටුණා කියලා දේශනා කරලා දේශනා කරලා නෑ කොතනවත් පින්නතුනි මේට හොඳම උදාහරණයක් මේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකයේ තියෙන කීටාගිරි සූත්‍රය. මේ ප්‍රකාශයට හොඳ උදාහරණයක්. කීටාගිරි සූත්‍රය. මොකද්ද මේ කීටාගිරි සූත්‍රය? අද කාලේ වාගේ භික්ෂූන් වහන්සේලා දෙනමකගේ සිතුවිල්ලකට අනුව කරපු දේශනාවක්. අද හිතනවා වගේ හාමුදුරුවෝ දෙන්නෙක් හිතාපු හිතුවිල්ලකට කරපු දේශනාවක් තමයි කීටාගිරි සූත්‍රය කියලා කියන්නේ. මොකද්ද කීටාගිරි සූත්‍රයේ තියෙන්නේ? වාග්යතුන් වහන්සේ දේශනා කළා තුන් වේලෙන් එක වේලක් අඩු කරාම Tamanට ආනිසංශ හතරක් ලැබෙනවා කියලා. තුන් වේලෙන් එක වේලක් අඩු කරාම මෙන්න මේ ආනිසංශ ලැබෙනවා. ඒක භික්ෂුන් වහන්සේලාට විතරද? ඒක ඔබටත් එහෙමයි. අපිට කැම වේල් තුනක් තියෙනවනේ. තුනෙන් එකක් අඩු කෙරුවොත් ලැබෙන ආනිසංස තමයි මේ තියෙන්නේ. අපිට වැටහිච්චද? බුදුරජාණන් වහන්සේට වැටහිච්චා. මොනවද ලැබෙන්නේ? සැහැල්ලු බව. නිරෝගී බව. කාය බලය. ඊළඟට දේශනා කළ පහසු විහරණය. අපේ කල්පනාව නම් තුන් වේලක් නෙමෙයි තව වේලක් දෙකක් වැඩි කරගන්න පුළුවන් වුණොත් තමයි කාය බලය වැඩි වෙන්නේ කියලානේ. හොඳට හයියේ ඉන්න නම් තව ටිකක් වැඩි ආහාර ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොකද්ද? කාය බලය වැඩි වෙන්න නම් ඔය වළඳන තුන් වේලින් එකක් එකක් අයින් කරන්න කියලා දේශනා කළේ. එහෙනම් අපිට වැටහෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ වැටහිච්ච දේ. හරිම සැහැල්ලුයි කිව්වා එක වේලක් අත්හැරියාම. නිරෝගිමත් වෙනවා කිව්වා එක වේලක් අත්හැරියාම. පහසු විහරණයට ඒක බොහොම හොඳයි කියලා හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ මේ කරපු දේශනාව භික්ෂුන් වහන්සේ ගිහිල්ලා මේ අස්සජී පුනබ්බසුක කියලා භික්ෂුන් වහන්සේලා දෙන්නෙක් හිටියා. ඝනාචාර්ය කියලා සඳහන් කරා. ඒ ඝනාචාර්ය කියලා කිව්වේ විශාල භික්ෂු පිරිසකගේ නායකත්වයේ දරනවා මේ දෙන්නා. කවුද? අස්සජී සහ පුනබ්බසුක කියන දෙන්නා. මේ මේ දෙන්නට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා සඳහන් කළා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා. තුන් වේලෙන් එක වේලක් අත්හැරියහම මේ මේ ආනිසංස ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අර දෙන්න මොකද කීවේ එතකොට? මහණෙනි අපි දන්නේ ওই විදිහට නෙමෙයි. එහෙනම් තුන් වේලම හොඳට වළඳාම තමයි ඔය ආනිසංස ලැබෙන්නේ. අපි දන්නේ එහෙමයි. එතකොට දැන් ඔබලා ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනාවක් කළා කියලා. දැන් අපි හොඳටම දන්නවා තුන් වේල වළඳහම මේ ආනිසංස ටික තියෙනවා කියලා. ඉතින් ඒක දන්නකොට අය මොකටද අපි පරීක්ෂණයක් කරන්න එක වේලක් නවත්තන්නේ? දන්න දේම කරගෙන යන එක හොඳයිනේ කියලා මෙදෙන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා අර ස්වාමින් වහන්සේලා ඒක සඳහන් කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා දෙන්න කැඳෙව්වා. කැඳවලා දේශනා කළා මහණෙනි තොපට ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. ඔබලාට ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. ආන්ගේ ශ්‍රද්ධාව තිබිච්චි නැති හින්දා වාග් බුද්ධ වචනේ පිළිගන්න ශ්‍රද්ධාවක් තිබුණේ නැහනේ. ආන් ඒ හින්දා එළඹීමක් තිබුණේ නැහැ. ශ්‍රද්ධාවක් තිබිච්චි නැති හින්දා ධර්ම කාරණාවට පැමිණියේ නෑ. එළඹීමක් තිබුණේ නෑ. කන් යොමු කළෙත් නෑ. මගේ දේශනාව ගණන් ගත්තේ නෑ. කන් යොමු කළෙත් නෑ. එම නිසාම ධර්ම ශ්‍රවණය කළෙත් නෑ. ශ්‍රවණය නොකළ නිසාම ඒ ධහම මතක හිටියෙත් නෑ. ඒ නිසා දරාගත් ධර්මයේ අර්ථය විමසුවෙත් නෑ. ඒ නිසාම ධර්මයේ වැටහුනේ නැහැ. එම නිසාම කුසලයේ කුසලයට බලවත් කැමැත්තක් ඇති වුනේත් නැහැ. ඒ නිසාම වීරිය වැඩිවෙත් නැහැ. එම නිසාම ඒ වීරිය වැඩි නැති නිසාම විදර්ශනා ඥාන ලැබිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සංස්කාර නුවණින් දැක්කෙත් නැහැ. මාන්නින්ත අපේ ශ්‍රද්ධාවක් තිබුණෙත් නැහැ. ඒ එම නිසාම එළඹීමක් තිබුණෙත් නෑ කන් යොමු කළෙත් නෑ එම නිසාම ධර්ම ශ්‍රවණය කළෙත් නෑ ශ්‍රවණය නොකළ නිසා ධහම මතක හිටියෙත් නෑ ඒ නිසාම ධර්මයේ දරාගත්තෙත් නෑ අර්ථ විමසුවෙත් නෑ ඒ නිසාම ධර්මයේ වැටහුණෙත් වැටහුණෙත් නෑ එම නිසාම කුසලයේ කුසලයට බලවත් කැමැත්තක් ඇති වුණෙත් නෑ ඒ නිසාම වීරිය වැඩිවෙත් නෑ වීරිය වැඩි නැති නිසා විදර්ශනා ඥාන ලැබිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සංස්කාර නුවණින් දැක්කෙත් නෑ ආන් ඒ නිසා පදන් වීරිය අවසන් වීරිය වඩන්ඩ ඔබලාට බැරි වුණා. පදන් වීරිය. අවසන් වීරිය වඩන්න බැරි වුණා ඒ හින්දා. මොකද මේ පදන් වීරිය කියලා කියන්නේ? අපි කියන්නේ චතුරංග සමන්නාගත වීරිය කියලා. මගේ ශරීරයේ ලේ මසුත් වියලී යතුත් වියලී ඒවා එහෙම නැත්නම් ඇටත් නහරත් හමත් ඉතුරු වෙතොත් ඉතුරු වේවා. ලේත් මසුත් වියලී යතොත් වියලී ඒවා. අරහත්ත්වේ නොලබා නම් මම මෙතනින් අය නැගිටින්නේ එහෙම අදහස් කරගෙන සමහර අය වාඩි වුණා. බෝසතාණන් වහන්සේ බෝධිමූලයේ වාඩි වුණෙත් එහෙමයි. එතකොට දැන් මේ කාරණාව මේ චතුරංග සමන්නාගත වීරියනේ. හැබැයි උතන කරුණු පහක් කීවා. මේ අද හරියට මේ ධර්මදේශනාවේ අඩුපාඩු හොයන්න බොහෝම මේ බුද්ධ ධර්මයට පටහැනි අය විරුද්ධ අය ඉන්නවා. දැන් චතුරංග සමන්නාගත වීරිය කියලා කරුණු පහක් කියලා කියහම සමහරලාට තර්ක කරන්න හේතුවක් එන්න පුළුවන්. ආන් ඒ නිසා ඇටත් නහරත් හමත් ඉතුරු වෙතුත් ඉතුරු වේවා ලේත් මසුත් වියලී යතොත් වියලී ඒවා කියලා ගන්නේ මේ ලේ සහ මස් කියන දෙකම එකක් හැටියටයි ගණන් ගන්නේ. ලේත් මසුත් කිව්වට මේ දෙකම එකක්. ඇටත් නහරත් හමත් එතකොට කාරණා තුනක්. ආය ප්‍රශ්නයක් නගන්න පුළුවන් මේ නහර කියන දේවල් මසුත් එක්කම දිය වෙන්න එපෙයි. ඒවට ලොකු ශක්තියක් නැහැ නේ. ඊටාම සියුම්නේ. එහෙනම් මස් දිය වෙලා යනකොට නහරක් දිය වෙලා යන්න ඕනේ. එතකොට කොහොමද නහර ඉතුරු වෙන්නේ කියලා. මතක තියාගන්න ඕනේ මේ පාලියේ නහර කියලා කියන්නේ අපි මේ ලේ ගමන් කරන නහර කියන එකට එහෙම නෙමෙයි. ඒව අපි ජීවත් වෙලා ඉන්නකොට දිරලා යනවා. ලේ නහර කියන එක. ඒකනේ සමහර අයගේ ගලවලා වෙනම නහර දාන්න වෙන්නේ. ඒ නහර ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අපේ ශරීරයේ තියෙන කණ්ඩරා කියලා જાතියක්. මස් දිය වෙලා ගියත් කණ්ඩරා ඉතුරු වෙනවා. ඒක හරි ශක්තිමත්. පටිපටි වාගේ තියෙනවා. ආන්ගේ කණ්ඩරා වලටයි පාලියෙන් නහර කියලා කියන්නේ. හිතන්න එපා මේ ලේ ගමන් කරන ඉවටයි නහර කියන්නේ කියලා. එහෙනම් ඇටත් නහරත් හැමත් ඉතුරු වෙතුත් ඉතුරු වේවා. ලේත් මසුත් වේලී යතුත් වේලී ඒවා. බලාපොරොත්තු වෙන උතුම් ඵලයේ සාක්ෂාත් නොකරනම් මෙතනින් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් වාඩි වෙන එක තමයි මේ චතුරංග සමන්නාගත වීරිය එහෙම නැත්නම් පදන් වීරිය වඩනවා කියලා කියන්නේ ආංගයකට. දැන් මේ ධර්ම කාරණාව හරියටම දරන්නේ නැති නිසා ආන් එහෙම වීරිය වඩන්න එළඹුණෙත් එළඹුණෙත් නැහැ. එම නිසා පදන් වීරිය අවසන් වීරිය වඩන්න ඔබලාට බැරි වුණා. දේශනා කරන කාටද? බුද්ධ වචනේ පිළිගන්න බැරි වෙච්ච අයට මේ මේ වීරිය වඩන්නත් බැරි වුණා. මෙන්න මේ වීරිය වඩන්න නම් ශ්‍රද්ධාවේ ඉඳලා පිළිවෙලට මේ සියල්ලම වැඩෙන්න ඕනේ. ශ්‍රද්ධාවේ ඉඳලා පිළිවෙලට වැඩෙන්න ඕනේ. බුද්ධ වචනේ පිළිගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ඒසේමයි මුලින් කියපු කාරණා හතර මතකනේ. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. මම නොදන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් තුන් වේලෙන් එක වේලක් අඩු කරන්න කියලා. එතකොට ආනිසංස මෙච්චරක් ලැබෙනවා කියලා අපි දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එහෙනම් ඒ දේශනා කරපු නිමේෂයෙන් අත්හරින එක ශ්‍රද්ධාවයි. ආන්ගේ ශ්‍රද්ධාව නැතිනම් කවදාවත් මේ ශාසනය කිසිම ගමනක් ඉස්සරහට යන්න ඉස්සරහට යන්න බැරි වෙනවා. අන්න ඒ නිසා තමයි භාවනාවම හොයද්දී මිනිස් වර්තමානයේ මොනවද හොයන්නේ? භාවනාවමයි හොයන්නේ සසරින් මිදෙන්න. අනෙක් සියලු දේවල් සියලු දේවල් අමතක කරලා භාවනාවෙන් විතරමයි සංසාරයෙන් මිදෙන්න පුළුවන් කියලා කල්පනා භාවනාවෙන් විතරක් සංසාරයෙන් මිදෙන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවේ සඳහන් කරන්නේ ඊට හාත්පසින් එකතු වෙන්න ඕන දේවල් ගොඩක් ගොඩක් තියෙනවා ඒකයි මුලින් සඳහන් කළේ දසදාන වස්තුවක් තියෙනවා ඒ දසදාන වස්තුව මුදුන්පත් කරන්නේ බුදුන්පත් කරන්න ඕනේ. මේ විදිහට යම් පුද්ගලෙක් ප්‍රාර්ථනා කරද්දී මුලින්ම ප්‍රතිපදා හතරක් හොඳටම සම්පූර්ණ කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා. එහෙනම් ප්‍රාර්ථනා කරද්දී මුලින්ම මේ ප්‍රතිපදා හතර හොඳටම හොඳම ප්‍රතිපදාව ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉන්පසුව මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා කියලා කිසිම ඉඩක් නොතබාම පළදෙන හැටියට ප්‍රාර්ථනා කරන්න මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා මට කොහොමද මේ පින්කම විපාක දෙන්න ඕනේ? ඉඩක් තියන්න එපා කොතනවත්. ඉඩක් තිබුණොත් වෙනත් ප්‍රශ්නයක් හේතු වෙන්න පුළුවන්. අපේ ශාසනයේ අග්‍රලාභීන් වහන්සේ කවුද අග්‍රලාභීන් වහන්සේ අපේ ශාසනයේ? සීවලි මහරහතන් වහන්සේ. එදයි එදයි කෝටි ගාණක් ආවත් ඛණ්ඩ දීලා බණ අහන්න වාඩි කරවන්න තරම් හැකියාවක් තිබුණා. එන්නේ කෝටි ගාණක්ද කෝටි ගාණටම ඛණ්ඩ දෙන්න ලැබුණා. නමුත් ඉපදුනේ කොහොමද? අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් අම්මගේ කුසේ මොන තරම් දුකක් වින්දද? ප්‍රාර්ථනා විදියක ඇතැල්ල ගිහිල්ලා. දාරුචීරිය මහරහතන් වහන්සේ මේ දෙන්නම කෙරුවේ එකම පින්කම. සීවලි මහරහතන් වහන්සේ දාරුචීරිය මහරහතන් වහන්සේත් සංසාරයෙන් එතර යන්න දෙන්නම කළේ එකම එකම පින්කම මුන්වහන්සේ මව් කුසේ දුක් විඳා. දාරුචීරිය දුප්පත් වෙලා ඉපදුනා. ආන්ගේ හින්දා ඉපදිච්ච රටේ වෙළඳාම් කරලා ගොවිතැන් කරලා හරි හම්බ කරලා ජීවත් වෙන්න බැරි හින්දා තමයි බඩු පටවගෙන පිට රට ගියේ. මේ රටේ හම්බ කරලා මදි හින්දා බඩු පටවගෙන පිට රට ගියා. ඒ යනකොට තමයි නැව මුහුදුපත් වුනේ. ඊට පස්සේ තමයි ලෑලි කැල්ලක් අල්ලගෙන පාවෙලා පාවෙලා ගොඩට එනකොට සිහිත් නැහැ. දරපතුරු ඇඳගෙන සුප්පාරක පටුනේ කැලෑවද ජීවත් වුණා. පස්සේ තමයි කල්යාණ මිත්‍රයගෙන් අහගන්න ලැබුණේ රහතන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියලා. ලෝකේ සැබෑ රහතන් වහන්සේ කවුද කියලා. මොකද මිනිස්සු හිතුවා මේ කැලේ ඉන්නේ රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් ඒ හින්දා රහතන් වහන්සේට මිනිස්සු සැලකුවා. දැන් දරපතුරුනේ ඇඳගෙන ඉන්නේ. පින්ඩ පාත යනවා. යනකොට මිනිස්සු ඇඳුම් දුන්නා. අයි මේ දර කැලේ ඇඳගෙන ඉන්න බෑනේ. අහරින් ඇිනවා, මෙහෙන් ඇිනවා, තුවාල වෙනවා, සීරෙනවා. කල්පනා කරුවා මිනිස්සුන්ගේ ඇඳුම් අරගෙන ඇඳගත්තොත් මට මෙච්චර ලැබෙන එකක් නෑ මේ රූක්ෂ ඇඳුම හින්දා ලැබෙන්නේ. ඒ හින්දා ඇඳුම් ප්‍රතික්ෂේප කරනවා. මිනිස් හිතුව රහතන් වහන්සේ නමක් කියලා. මිනිස්සු දැන් රහතන් වහන්සේට සලකනවා. පස්සේ පස්සේ Tamanටත් හිතුණා ඇත්තටම මම රහත්ද කියලා. ආන්ගේ සිතුවිල්ලම මොනතරම් මිත්‍යා දෘෂ්ටිකද හිතෙනකොටම බ්‍රහ්ම ලෝකේ ඉඳලා බ්‍රහ්ම රාජයා පිණි හිටිය මහරෑ. පෙනී හිටලා කිව්වා උඹ රහත් වෙලත් නෑ උඹ රහත් වෙන හැටි දන්නෙත් නෑ උඹ රහත් වෙන මගට ඇවිල්ලත් නෑ ඇහුවා ලැජ්ජ හිතුණා ඒ වෙලාවේ රහතන් වහන්සේ කියලා හිතාගෙන ඉන්න මම ඉන්නේ කාට මේ මහ කැලෑවේ හෙන කරවලේ නමුත් බ්‍රහ්ම රාජයාගේ ශරීරයෙන් විහිදෙන එළියෙන් මුළු වනාන්තරයටම එළිය වැටිලා ලැජ්ජයි දැන් ඇහුවා ඔය කියන රහතන් වහන්සේලා දෙවියන් අතර ඉන්නවද බඹුන් අතර ඉන්නවද කියලා. සඳහන් කළා සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ රහත් වෙන හැටි දන්නවා. උන්වහන්සේ රහත් වෙන මගක් දන්නවා. ඒ නිසා යන්න කිව්වා හොයාගෙන. භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා මහා පාරේදිම බණපද කීපය යහුවේ. මහා පාරේම රහත් වුණා. එතකොට සීවලී මහරහතන් වහන්සේ මව් කුසේ දුක් විඳා. ගාරුචීරිය ස්වාමීන් වහන්සේ දුප්පත් වෙලා ඉපදිලා දුක් විඳා. දෙන්නම කරලා තිබුණ එකම පින්කම. ආන් ඒකයි මෙතන අපි කියවේ. හොඳට පින්කමක් කරලා අතරක් තියන්නේ නැතුව මනාව ප්‍රාර්ථනා. හරියටම ප්‍රාර්ථනා. හොඳට පින්කමක් කරලා. ආන් ඒ නිසාම භාවනාව සඳහාම සසරින් එතර යන්න මගක් හොයද්දීම ඒ සසරින් එතර යන්නේ කොයි ආකාරයෙන්ද කොයි විදිහෙන්ද සසරින් එතර යන්නේ මොන විදිහටද සසරින් එතර යන්නේ කියන කාරණාව අපි වෙනම දැනගෙන ඉන්න ඕනේ නැත්නම් නිවන් විතරක් ප්‍රාර්ථනා කෙරුවොත් නිශ්චිත නෑ කොහෙද නිවන් දකින්නද කියලා ඉලක්කයක් පිළිවෙලක් සලස්මක් තියෙන්න ඕනේ මම නිවන් දකින්නේ මෙන්න මේ පිළිවෙලට මෙන්න මේ සැලැස්මට අනුවයි කියලා. ආන් ඒ නිසා පින්නතුනි මේ විදිහට යම් පුද්ගලයෙක් ප්‍රාර්ථනා කරද්දී මුලින්ම ප්‍රතිපදා හතර හොඳින්ම ප්‍රතිපදාව ප්‍රාර්ථනා කරලා ඉන් පසුව හරියටම කල්පනා කරන්න ඕන ඉඩක් නැතුව කොහොමද ඒක සම්පූර්ණ කරන්න කියලා. ආන් ඒ නිසා මේ යෝජනාව මේ මොහොතේ පටන් නිවන් දක්නා ಜಾති දක්වා එතනින් එහාට මට කොහොමද විපාක දෙන්න ඕනේ කියන කාරණාව ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතකොට මගදී කිසිම කරදරයක් නැතුව ඒ ගමන හරියටම යන්න අපිට පහසුකම් සැලසෙනවා. එහෙමනම් ධර්මදේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ කෙරෙන දේශනා මාලාවේ 6 වෙනි දේශනාව මේ අදට නිමා කරනවා දේශනාවට දායකත්වයේ දරාපු මේ පින්වත් පිරිසට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ධර්මදේශනාවේ දායකත්වයේ නොම්බර 24න් 4 පුබුදු මාවත බොරලැස්ගම ප්‍රදේශයේ ජානක බණ්ඩාර මහත්මයා සහ සමන්මලී බණ්ඩාර මහත්මිය උතුම් අරමුණ ජානක බණ්ඩාර මහතාගේ නමින් මිය මිය ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සමන්මලී බණ්ඩාර මහත්මියගේ නමින් මිය ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වීම දාල සියලුම ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමත් මේ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් අතර සිහිපත් කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා මෙතුල බණ්ඩාර පුතුහට සෙත් පැතීම ඥානක බණ්ඩාර මහතාගේ දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සමන්මලී බණ්ඩාර මහත්මියගේ දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම ධර්මදේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම මේ පින්නතුන්ගේ උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවන් අතර සිහිපත් කරනවා බෞද්ධ ආමාත්‍ය ජාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් මේ පින් පෙත් අඩු නැතුව අනුමෝදන් වේවා. ඒ අයටත් අපි සියලුම දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු සදහතුනේ ඒ උතුම් ධර්මානුශාසනාව අප වෙනුවෙන් පවත්වා වදාළ පූජනීය කෝරළෑගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ උතුම් ශාසනික මෙහෙවර නිරත වෙන්නට නිදුක් නිරෝගී චිරජීවනය සුව සම්පත්තිය ලැබේවායි අප සියලු දෙනා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. බෞද්ධ රූප වාහිනිය ඔබ වෙත sannivedanaya කළ තවත් එක් උතුම් ධර්ම දානමය පින්කමක් මෙලෙසින් නිමවට පත්වනවා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ තම සදැහැති දායකත්වයකින් කටයුතු කරන ඒ පිරිසට ගෞරවණීයව ආරාධනා කර සිටිනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන්නට. අපි අතරවාරේ උතුම් සංඝරත්නය මෙලෙසින් වන්දනා කරමු. සාදු සාදු සාදු